ධම්මිතා ප්‍රඥයක් රාග ද්වේෂ මෝහ වගේම අලෝභ ආදේශ අමෝහ ගති නිසා ලෝකය ලෝකේ රා බැලීමක් සිදු වේද ඒ සංසාරේ අතරමං වීමට හේතු වේද කියලා මේ පහදා දෙන කෙල්ලීමක් කරනවා මේ ලෝකේ හටගන්න හේතු හයක් තියෙනවා ලෝකේ අට ගන්න හේතු හය තමයි ඔය කියන ලෝභ දේශ මොහ සහ අලෝභ දේශ මොහ කියන හේතු හය. මේකේ ලෝභ දේශ මොහ කියන්නේ සතර අපාය. ලෝකේ ඩයිද සතර අපාගත පැත්ත. හැදෙන්න මුල් වෙන්නේ ඒකෙන්. ඒතර ඒ වගේම අලෝභ ආදේශ අමෝහ කියන්නේ සුගති පැත්ත. දෙව්ලෝ බඹලෝ හැදෙන පැත්ත ඒකෙන් හැදින්නේ. ලෝකේ හටගන්න හේතු හය ඔය. ප්‍රධාන හේතු හය. රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ නිවන. එන අලෝභ ආදේශ අමෝහෙම නිවන නෙමෙයි. ඔක තෝරා ගන්න ඕනේ. අලෝභ ආදේශ අමෝහ පසුතලේ. මොකද රාගක්ෂේට දේශක්ෂේට මෝහක්ෂේට. ලෝභ දේශ මොහ විරුද්ධ පැත්ත. රාගක්ෂේ දේශක්ෂේ මෝහක්ෂේ කරන්න පසුතලයේ නෙමෙයි. ඒ නිසා පසුතලයේ නොවන පැත්ත අත්හරින්න ඕන. ඉස්සෙල්ලා. අලෝභ ආදේශ අමෝහ පැත්ත පසුතලයේ. ඒක ගන්න ඕන. හැබැයි අලෝභ ආදේශ අමෝහ පසුතලයේ හදාගත්තා වාගේම හොඳ සිහිනුවණින් ඒක කරගන්න ඕනේ. මොකද ඊ අලෝභ අධේස අමෝහ පසු කාලය තුල තමයි. අර ආස්වාද දෙන දේවල් බොහෝ කොට තියෙන්නේ. මනවලන රූප, හිතප්‍රිය රූප, හිතප්‍රිය මනාප, ශබ්ද ගන්ධ රස ස්පර්ශ බොහෝ කොට තියෙන දිව්‍යමය පහස ඒවැ. ඒවා නිසා ඒවල ගියාම හොඳ මනස සිහිබුද්ධියෙන් නොහිටි කෙනෙක් හිටියොත් එහෙම අර ආස්වාදයේ එනකොට අරමුණු එනකොට හැඟවිලා තිබිච්ච රාග අනුසය මතුවෙන්න පුළුවන් ඊට පස්සේ ඔහු ඒක භුක්තියට යන්න පුළුවන් ඒ භුක්තියට ගියොත් එහෙම ආයසරයක් කාම ලෝකයේ හේතු වෙන්නා වූ සංකාරය වැඩෙනවා කාම සංකාරයේ වැඩිලා නැවත වාරයක් ආසා බලවත් වෙනකොට දන්නේම නැතුව අර ලෝභ පැත්තට හැරෙනවා. මහමන්දාතු රජුරවන්ට බොහොම පෙර හිටපු රජ කෙනෙක් සක්විති රජ කෙනෙක් ගැන කියවෙන්නේ. සක්‍ර දෙවියෝ ඉන්න ලෝකෙට ගියාලු. සක්‍ර දෙවියෝ බොහොම හොඳින් පිළි අරගෙන දිව්‍ය රාජ්‍යයෙන් භාගයක් බාර දුන්නා. මේ සක්විති රජු හොඳ පුණ්‍යවන්තයෙක් නිසා සක්විති රජුලවන්ගේ ශාරීරිය දිව්‍ය ශාරීරිය බවට පරිවර්තනය වුණා. ඒ ඒ ලෝකෙදී. ඒකේ ඉඳගෙන දිව්‍ය කාමයන් පරිහරණය කරගෙන ඉන්නකොට අදහසක් ඇති වුණා. මම මොකටද භාගයක් පරිහරණය කරන්නේ? මේ ඔක්කොම මගේ කරගත්තා නම් කොච්චර හොඳද? අසාධාරණ අදහසක් ආවා. පුණ්‍ය සම්පත්තියට තමයි ඉස්සෙල්ලා හම්බ වුණේ. චක්‍ර දේවේන්ද්‍ර බාර දුන්නේත් එහෙමයි භාගයක්. දෙන්න ඕනකම තිබිච්ච එක නෙමෙයි චක්‍ර දේවයන්ට සම්පූර්ණයෙන් හම්බෙච්ච එක කැමැත්තෙන් බාර දුන්නා. භාගයක්. ඇති වෙන කුහකකම හැඩියට අර අනුසේ වශයෙන් හැඟවිලා තිබිච්ච කෙලෙසියක් මතුවෙලා. චක්‍ර දේවයන්ට නොදී ඔක්කොම ගන්න හිතුණා. හිතනකොටම තටු දාච්ච පක්ෂියෙක් වැටෙනවා වගේ. එතනින් ගිලිහිලා අර හිටපු රාජධානිය තිබිච්ච දෙන්න වැටුණා කියනවා. ඇදිලා ඇදි වෙන්න වැටෙනවා කියන්නේ කර්ම ශක්තියෙන් ගෙනලා දාපු නිසා කුරුල්ලා පාත් වුණා විසින් ආුණ නිසා කැදගෙන වැටලා මලී නෑ. හැබැයි එනකොටම කය ආයි තිබිච්ච තිය පරිවර්තනය වුණා. මිනිස් කයට. මහා දුක් විඳලා මලයි කියලා හඳා වෙනවා අවසානයේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් ඒකෙන් පෙන්වන්නේත් මොකද්ද? අලෝභ අධි සමෝහේ ප්‍රතිඵලයේ සුගතිය වුණාට සුගති සම්පත් වුණාට යථාභූතේ ලබලා හිටියේ නැත්නම් යමෙක් ඔහු ඔතෙන්දී නැවත මත් වෙනවා රාගී මත් වුණ ගමන් ඔහුට ලෝභය නැගිනවා ඊට පස්සේ ලෝභයෙන් ජය ගන්න ද්වේෂය නැගිනවා ආයිත් මෝහයට මතු වෙනවා බොහෝ කෙනම දෙවියන්ට ওই தත්ත්වේ මතු වෙලා අලෝභ අධි සම්බයෙන් ඉපදලා සම්පත්තිය ලැබුණාට පස්සේ සම්පත්තිය අවසානයේදී ලෝභ දේශ මොහේ තමයි එතනින් චුත වෙන්න හම්බ වෙන්නේ. එක තිරසනේ. එක අපාගතයි. මිනිස්සෙක්වත් වෙන්න හම්බ වෙන කාලේ බොහොම අඩුයි කියලා පෙන්නනවා. ඒ තරම් අවස්ථාවක් එනවා. මොකද සම්පත්තියේ කෑදර වීම ස්වභාවික ස්වභාවය. ඒක ඉක්ම යන්නේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. අනික් කෙනෙකුට කවදාවත් ඒක ඉක්මවලා හිතන්න බෑ. සම්පත්තිය කඩා හැලුනහම මත් වෙන එක ස්වභාවයක් පෘථජන ගතිය. පෘථජන භාව ඉක්ම වූ යථා ප්‍රඥාව ලැබුණ කෙනෙක් තමයි දකින්නේ. කොච්චර හම්බුණත් අනිච්ච දුක්ඛ නැත ගොඩවල්නේ. මොනවා හරිය කියලා ගන්න මොකටද මට? ඔය එකක් නෑර තියෙන්නේ එකින් එක දුක් ගොඩක්. මේ කය පරිහරණය කරන්න අවශ්‍යතාවය මුල් කරගෙන යමක් යමක් අවශ්‍ය නම් ඒවත් දුක් ගොඩවල් තමයි ලං කරගන්න වෙලා තියෙන්නේ. ඒත් මේ පරිහරණයට නොගර බැරි හින්දා දුක් ගොඩ වලවත් මම අර ගන්නවා මොනවා කරන්නද? අන්න එහෙම අදහසින් තමයි ආර්ය බුද්ධලේක් යම් වස්තුවක් රැස් කරන්නේ. ඉතින් ඔහු දන්නවා ඊට වැඩි වැඩි යමක් මට හම්බ වුණොත් හිස් වැලක් සඳහා නිකන් වැඩි අදහ මෝලකමකට තවක් වැලක් නැති දුක් ගොඩා පටලවාගෙන දුක් විඳින්නේ මොකටද? මට වැඩක් නැහැ වැඩියෙන් ඒවා. ඔය අදහස ප්‍රඥාවේ තීරණයක්. ඒ නිසා එයාට කවදාවත් ඔය තත්ත්ව රාණාන්තර ලොකුකම් මිල මුදල් වල වටිනාකම් ඒවැ හිත බැඳින්නේ නැහැ. එහෙම පිහිටීමක් ඉන්නේ නැහැ. නමුත් ඔහුට සම්පත් කලාව හැරෙනවා. ඒක වළක්වන්නත් බෑ. අලෝභය අධීසී අමෝහි ස්වභාවය ඒකයි. ඒ වුණාට ඒකවත් බැඳිලා නැහැ. ඒ ආර්ය වුණා. ආර්ය නොවන කෙනෙකුට හරිම භයානකයි. ඉතින් ඕක දකින්න ඕනේ ඔය ක්‍රමයේදී රාගක්සේ ද්වේෂක්සේ මෝහක්සේ වෙන්නේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහාගෙන ප්‍රඥාව පහළ වුණාම ඉතින් හැම වෙලෙම බලන්න ඕනේ අලෝභ ආදේශ අමෝහ එනකොටම ඒක ප්‍රාර්ථනාවක් වශයෙන් පවත්වන්න ඕනේ හැම නිතරම මේ පුණ්‍ය ශක්තිය මේ කුසල ශක්තිය ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න මට හේතු වේවා කියලා අදිෂ්ඨානයකට එක කරන්න එතකොට මේ බුද්ධිලා කොතන හරි මේ ඵලයේ ලබනකොට ඒ අදිෂ්ඨානයත් ඒකල එනවා. ඒ පැතුම් ශක්තියත් ඒකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ආරක්ෂාවක් ඇති කරනවා. එහෙම විනාශයටපත් වෙන විදිහට මාර්ගයක් උටහු නොවෙන්නේ. සම්‍යා දෘෂ්ටිය කුලයක හෝ එවන්දු පිරිස සමුවෙන්තෙන උප්පත්ති ඇති කරවනෝ. එහෙම අය තමන්ට ආශ්‍රේයට ඇසුරට එහෙම අය හම්බ වෙනවා. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒ විදිහට පින්කොල්ලොත්. ඉතින් ඒකෙන් දැනගන්න ඕනේ අලෝභ අධේ සමෝහ කියන්නේ පසුතලයේ. ඒ පසුතලයේ මිදලා තමයි අනිත්‍ය දුක අනාත්ත වටහා ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. අනිත්‍ය දුක අවස්ථාව අනාත්ත ලබා දකින්න නම් ඔය අලෝභ අධේ සමෝහයෙන් යුත් වෙන පරිසරයේ පින්දහම් කරලා ඒ පුණ්‍ය ශක්තියක උප්පත්තියකුත් ඕනේ. ඒක වරද්දා ගන්න නැති වෙන්න. ඒ සමග ප්‍රාර්ථනාවක් තියාගන්න ඕනේ. මේ ශක්තිය මට නිවනටම උපනිශ්‍රේ වේවා. ඔය අධිෂ්ඨානය කරගන්න ඕනේ. නිවන දකින්නම හේතු වේවා. නිවන කියන්නේ මොකද්ද කියලා අංශු මාත්‍රයෙන් හෝ තේරුම් අරගනිමින් ওই ටික කළොත් වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා ධර්මාභෝධයේ මාර්ගයේ පෑදෙනා මියත් බැවේ නැත්නම් තව එකකින් දෙකකින් හරි ඉදිරියට. ඉතින් ඒක හොඳින් තේරුම් බලන් එහෙම කටයුතු කරගන්න.